තෙරුවන් සරණයි. අපේ හිත අපි දකින්න ඕනි බව පැහැදිලි කරා. ප්‍රතිපත්තියේ මාපු දන්නෝ මාපු දන්නෝ ඉති. බුදුන් වහන්සේ මේ ප්‍රතිපදාව ඇත්තටම අගේ කරනවා. දාන 1000ක් දෙනවට වැඩිය එක් මොහොතක් එක් ක්ෂණයක් සිතේ සත්‍ය දකිනවා නම් සිතේ සත්‍ය දැකලා සිතෙන් මිදෙනවා නම් ඒ ප්‍රතිපදා මාර්ගයේ වඩනවා නම් එක් ක්ෂණයක් මේ ධර්ම දකිනවා නම් බුදුන් වහන්සේ එය යගේ කරා මේ ප්‍රතිපදා කුමක්ද ඔබ දැන් යම් ප්‍රමාණයකට මේ ප්‍රතිපදාව ගැන අවබෝධයක් ඇති. අපේ පෙළ දහම මනකොට පැහැදිලි කරා. අපි හිතනවා ඔබට එය අවබෝධ වෙන්නේ නැති. ප්‍රතිපදාව කුමක්ද? ඔබ නිවන් මඟ කටයුතු කරන ප්‍රතිපදාව කුමක්ද? මෙයයි වැදගත් වෙන්නේ. අපිට ඕන ඕන දේ කරා කියලා අපි නිවන් දකින්නේ නැහැ. හැබැයි අපිට ප්‍රතිපදාව නිවැරදි නම් අපිටම දැනෙනවා ඒක. අපිම තමයි ඒක සකස් කර ගන්න ඕනේ. අපේ තුලින්ම ධර්මය හොඳින් මනාකොට ධර්මය හොඳට ගලපෙනාට පස්සේ එයත් සත්‍ය අවබෝධ වෙනවා. දර්ශන සමාපත්තියට පිටා. අන්නේ කෙනාට ප්‍රතිපදාව ඊටම වැදගත් වෙනවා. සත්‍ය ඥානය ඇති උටයි කෘත්‍ය ඥානය දෙයක් කරන්න පැනවුවේ. එහෙමනම් මේ කාරණා ඊටාම පරිස්සමෙන් ඔබ ග්‍රහණය කරගන්න. අපි කුමක්ද එදිනෙදා නිවන් මග යමින් අපේ ජීවිතය සකස් කරගන්නේ. අපි කටයුතු කොහොමද ඒ වෙනුවෙන් පිළිවෙල කරන්නේ? අපි කොහොමද ප්‍රතිපදාව හදාගන්න එතනට එමු. දැන් ඔබ අපි ගිය පාර පෙන්නවා උදේ පාන්දර නැකිලා මුණකට හොදනවා. ඒ සිත දකින්න. නැගිටිනකොට සිත දකින්න. ඒ හැම ඉරියව්වකම සිත දකින්න. සිතට එන හැම දෙයක්ම බලන්න. දත් මදිනවා. තුත් පෙත් දානවා බ්‍රෂ් එක ගන්නවා හොදනවා මේ හැම එකක්ම ඔබ දකිනවා අල්ලනවා තද ගතිය දැනෙනවා එතන තද ගතිය අතට දැනුනේ වර්ණේ චක්කු විඥානේ වර්ණයේ දැනුනේ අත කිව්වේ නෑ බ්‍රෂ් කියලා චක්කු විඥානේ වර්ණේ කිව්වෙත් නෑ නමුත් ඔබ හිතින් රෂ් එක කියන එක බෙහිතට ආවා. හැඩතලේ ආවා. ඔබට හුරුයි මේ නිවස. ඔබට පිට බැලුවා. ආලෝකය දැක්කා. අන්ධකාරය දැක්කා. ලයිට් එකක් දැම්මා. මේ උදෑසන හිමිදිරේ උදෑසන. ඔබට එහෙම අදහසක් ආවා. ඒ සිත දැක්කා. ඒ සිත නැති වුණා. ඊගාව සිත දැක්කා. ඒ සිත නැති වුණා. මේ මේ සිත් પરම්පරාව දකිනවා. මීට පෙර දිනේ අපි මීට පෙර මේ විදිහටම කටයුතු කරා. ඒක අතීත සිත. මේක. ඒකත් මේ මොහොතේ දකින්න. එවනම් මේ මොහොතේ අතීත සිතක් මේ මොහොතේමයි. මේ කාලයක් ඉන්නේ ඔබට. ඔබට මේ මොහොත පමණයි හම් වෙන්නේ. දැන් මෙතනදී අපි මේ සිත දකින්න තැනම ඔබට යමක් පවසනවා. මේ එන සිත දකිනවා. ඊගාව සිතක් දකිනවා ඊගාව සිතක් දකිනවා සිත පරම්පරාව දකිනවා ඔබ මේ පුබේ නිවාසතු නිවාසානුස්සති ඥානෙ එහෙම නැත්නම් මේ සිත් පරම්පරාව දකින පෙර සිත් කඳපිලිවෙත් දකින ඥානෙ එහෙම නැත්නම් අපි මේකට විවිධාකාර විදිහට සම්මුතිය වචන වලින් කතා කරන්න පුළුවන් මේ දකින සිතම දෙයක් බාහිර හට ගන්නකොට එතන භවයක් හට ගන්නවා ඔබ දැක්කේ බ්‍රෂ් එක වෙන්න පුළුවන්. ඔබ දැක්කේ කණ්ණාඩිය වෙන්න පුළුවන්. ඔබ දැක්කේ කොමක්ද මේ හැම තැනම භවයක් තියෙනවා. ඒ ක්ෂණිකවම හට ගන්නවා. ඒ මොහොතෙම නැති වෙනවා. ආයි වෙන සිතක්. එතනත් භවයක්. ඒ ෂණේම හට ගන්නවා. ඒ ෂණේම නැති වෙනවා. එතනත් උපතක්. එතනත් හට ගැනීමක්, ඇතිවීමක්. උදේ වය හට ගැනීම, නැතිවීම උපාදවය නිරෝධ කුමන වචන කිව්වත් මෙතන තියෙන්නේ භවයක් හටගන්නේ දෙයක් හටගත්තොත් බාහිර දෙයක් ගත්තොත් එතන භවයක් හැබැයි ඒක සත්‍ය දැක්කොත් ඒක උපාදාය රූපයක් හිතේ මේ දේ හටගත්තේ කියලා හිතපැත්ත විඥානේ දැනගත්තේ කියලා ඒ දේ සම්මුතිය ප්‍රඥාප්තියනි භ්‍රශ්‍යක ඇතුනේ ඒක එතන සත්‍ය දැක්කන ඒ ඒ තන හිත සත්‍ය දකින්න ඒ එතන සිත සත්‍ය දැක්කොත් ඒ සිතක් පමණයි. අරක සිතක් පමණයි. එතනම මිදෙනවා. ඊගාව සිතත් පවතින්නේ නැහැ. මොකද එතන බාහිර බාහිර මෙහෙම සම්මුති නාමයන් නැති බව ඔබට අවබෝධයි. බාහිර තියෙන ඒ බ්‍රෂ් එක කියන්නේ මම බ්‍රෂ් එක කියලා. ඒ ටූත්පේස් කියන්නේ මම ටූත්පේස් කියලා. මේ ඔබේ සිතේ සම්මුති පෙර මතකයෙන් තමයි සංඥාවෙන් තමයි මේ සිත මේ සිත ඇත්තටම විඥානේ දැනගැනීම ඇති වෙන්නේ. මේක ප්‍රත්‍යක්ෂයි ඔබට. මේ කවුරුත් කියන දෙයක් නෙමෙයි. ඔබටම වැටහෙනවා මේ පරම සත්‍ය මේ සත්‍ය තමයි. මේ සත්‍යයි. මේ සත්‍යයි. මේ කවුරුත් කියන දෙයක් නෙවෙයි ඔබට සත්‍යයි. ඒ සිත ඔබ අවබෝධයයි දැක්කා. ඒ සිත ඇත්ත උනේ නෑ. එහෙමනම් ඔබ බ්‍රෂ් එක කියන සිතේ මිදුණා. ටූත් පේස්ට් කියන සිතේ මිදුණා. එතකොට එතකොට ඔබ එතන බාහිර එහෙම එහෙම සම්මුති ප්‍රඥාවේ සත්‍ය දැකලා එහෙම එහෙම බාහිර ඇත්ත වෙලා නෙමෙයි ඔබ කටයුතු කරන්නේ. බාහිරින් නිදිලා. අපි ඔබට කියන්න ඕනේ තැනක් මෙතනම තියෙනවා. දැන් ඔබ සෝවාන් මාර්ගඥානේ නම් ඔබ සෝවාන් මාර්ගය තුල ඉන්නේ නම් ඔබ සෝවාන් මාර්ගය නම් ඔබ බාහිරින් නිදෙන තැන තියෙන සෝවාන් මාර්ගය. මේ අපි කතා කරන්නේ සෝවාන් මාර්ගය ගැන පෙන්වන්නයි. මේ අනාගාමි මාර්ගයේ එතකොට කෙනෙකුට කියන්න පුළුවන් එතකොට අරහත්ත්වයට මාර්ගේ එතකොට සකදාගාමි වෙන්න මාර්ග ඔව් එතන මාර්ගයක් තියෙනවා ඒ තුල ඵලයක් තියෙනවා මාර්ගසිත මේ දකින්නසිත ඵලසිත ඒ ඵලසිතත් ඔබට දැනෙනවා එතන මේ මේ මේ ඥානෙට විඤ්ඤා ඥානෙට මේ හසුවන මේ සිතනවා නෙමෙයි දැනෙනවා මෙතන ලොකු කතා පෙළක් මේ සැඟවිලා තියෙනවා මේ යට එකවර අපිටත් එහෙම එහෙම එහෙම එළියට දාන්න බැරි කමක් තියෙනවා. ඔබ ඉන්න විවිධාකාර මට්ටම් තියෙනවා. දැන් අපි එක තැනකට ඇවිල්ලා කතා කරනවා. සම්මුතිය තුළ ඔබ සෝවන් මාර්ගඥානෙට හිත තබනවා නම් බාහිර රූපේ සත්‍ය කරගන්නේ නැතිව ඔබේ හිත පැත්ත දකින්න ඕනි. එතකොට ඔබ දකින්නේ බාහිර නෙමෙයි උපාදාය රූපේ ස්කන්ධයෙන් හැදෙනවා ස්කන්ධයෙන් හටගත් උපාදාය රූප විඥානය දැන ගැනීම සිතයි. ඒතකොට රූපේ බාහිරින් මිදිලා නාමයේ පැත්ත දකිනවා. මේ සෝවන් මාර්ගඥානයට එන්නේ මෙතනින්. ඒතකොට මෙතන තමන්ගේ අත කියන එකත් බාහිර. ඒ විඥානේ දැන ගැනීම, ඒ විඥානේ දැන ගැනීම සියල්ලම බාහිර. තමන්ගේ ශරීරය සියල්ල බාහිර. එතකොට ඔබට අජ්‍යත බහිද්දා කියන තැන් දෙකක් මෙතන උපාදාය රූපේ හිතේනේ හැදෙන්නේ. එතකොට සම්මුතිය හිතේනේ. එතකොට මේ අතේ කියන්නේ හිතනේ. එතකොට මේ තදගතිය හිතනේ කියන්නේ. එතන දැනෙන්නේ හිතටනේ. විඥානේ මේ සේරම හිතටනේ. වර්ණේ හිතටනේ. එතකොට මේ ටූත් පේස්ට් දාලා දිවට දාලා මෙහෙම මදිනොත් එතන දැනෙන ඒ වෙනස ඒකේ තියෙන ඒකේ තියෙන ඒ ඒ ඒ රසය දිවට දැනෙන ජීව විඥානේ ඒකත් දැනෙන්නේ. ඒක විඥානේ දැන ගැනීම. ඒක දැන ගැනීම උපාදාය පැත්තෙන් හිතින්නේ නේ ස්කන්ධය ආරහන් වේදනා සංඥා සංකාරණ විඳීම් හැඳිනීම් දැන ගැනීම. එතකොට ඒ ඒකත් එන්නේ නාමයේ පැත්තෙන්නේ. ඒකත් විඥානයනේ. එතකොට බාහිරේ මිදෙනවා. එකම අන්තයයි. අන්ත දෙකක් හම් වෙන්නේ අජ්ජත් බහිද්දා කියලා දෙකක් ඔබ රූපයෙන් මිදිලා රූපය අවබෝධ කරගෙන. එතකොට ඔබ දැනෙන සුවඳ ඔබ ඔබ ඔබට ඒ සියල්ලම මේ මේ මේ සිත සිත මේ හටගෙන නැති වෙනවා. හැබැයි මෙතන තියෙන්නේ ඔබ බාහිරින් මිදීමක්. එතකොට මෙතන අපි පෙන්වුවේ සෝවාන් මාර්ගඥානයේ මෙතන. සෝවාන් මාර්ගයේ මෙතනදී සෝවාන් ඵලය තමයි හම්බ වෙන්නේ. හැබැයි මේ ස්කන්ධය උදේව දැකීමම තමයි. අපි මෙතන සිද්ධ වෙන්නේ මේ මූලික අධීර තමයි බාහිර නෙමෙයි හිත කියන එක. ද සත්තුන්ට මේක දකින්න බෑ. දැන් බල්ලාගේ අර පොකුණේ උපමාවේ පොකුණේ බල්ලෙක් ඉන්නවා කියලා සතා හිතන සතාට කොහොමද තේරුම් කරන්නේ එතන බල්ලෙක් නැති බව. දැන් අර ජනේලයට කොටන කුරුල්ලගේ කතාවේ කොහොමද කුරුල්ලට තේරුම් කරන්නේ මේ පේන්නේ ඔබගේම ප්‍රතිබිම්බය කියලා. ඇත්තටම මේ බාහිර බාහිර අපි අපේම දේ අපේ හිතින් අදාගත්ත දේ බාහිර අපේ හිතේනේ තියෙන බුරුසු අපි හිතින්නේ හදාගන්නේ අපේ හිතේනේ තියෙන දත් බෙහෙත් ඒක හිතින්නේ හදාගන්නේ අපේ හිතේනේ මේ රසය දැනෙන්නේ ඒක විඥානේ ඔක්කොම විඥානේ පෙර මේ පෙර පෙර දැන් මේක එන්නේ හිත පැත්තට ඒවා එතකොට උපාදාය මෙතන ඔබ සෝවන් මාර්ගඥානේ දකින්න බාහිරෙන් මිදෙනවා හැම එකම තමන්ගේ එක මේ අන්ත දෙකක් දකින්නේ එකම මෙහෙම හදාගෙන බලන එක දකින්න ආයතන හදාගෙන ආයෙ ලියමින් බලනවා දැන් වේදනා සංඥා සංකාරෝසේ හදාගත්ත විඥානේ ඔබ රැවටෙන්නේ නැහැ බාහිර කියලා ඔබ දකින්න මේක හිතේ දෙන්නේ කියලා ඔබ ඒ ඒක බාහිරෙන් බලනවා කියන්නේ නැවත ආයතන හදාගෙන බාහිරින් බලන්න වෙනවා. බාහිර ඇත්ත කරගෙන නැවත ආයතන හදාගෙන බොහොම වේගවත් ක්‍රියාවලියක් මෙතන සිද්ධ වෙනවා. නමුත් මේ සිත ඒ සිතට සම්බන්ධයක් නැහැ. මේ මොහොතේ මේක හටගෙන නැවතන මේ මේ මොහොතේ හටගෙන මේ ක්ෂණය තුල මේ සියල්ලම ක්ෂණයෙන් සිද්ධ වෙනවා. ඒ ක්ෂණයෙන් භවයත් හටගෙන නැති වෙනවා. ඒ භවය හටගෙන නැතන මේ මොහොතේම දද්බේත් කියන භවය හටගත්තා. එතකොට මේ මොහොතේම දද්බුරුස කියන එක හටගත්තා. දෙයක් හටගත්තා. එතකොට දේ ඒ දේ බාහිරට ගියා කියන්නේ ඔබ අර සතාට විච්ච දේ වෙනවා. බාහිරට රැවටෙනවා. ඒතකොට මිනිස්සයා බාහිරට රැවටුනොත් එතන ඒකේන දුකට වැටෙනවා. දුකෙන් මිදෙන්නේ නැහැ. එතන සමුදේ දෙයක් හටගත්ත නැහැ එතන සමුදේ. එතන දෙයක් හටගත්ත නම් එතන දෙයක් ගත්ත ගමන් මට ගන්න දුකක්මයි. ඇතන දෙයක් හටගත්තොත් නේ ඒ දේට ඔබ ඔබ බාහිර දෙයක් තිබුණොත් නේකට ඇලෙන්නේ ගැටෙන්නේ සැප දුක්ඛං දුක දුක්ඛං කියන දෙපැත්තටම එන්නේ. ඒකට ඇලෙනවා ගැටෙනවා කියන එකනේ. ඒ තුල ගින්නක් අට ගන්නවානේ. ඒතර දෙයක් තියෙන්න ඕනනේ. අන්න බාහිර මෙතන සෝවාන් මට්ටම. මෙතන තමන්ගේ කයත් එහෙමයි. තමන්ගේ කය කියන මේ ශරීරයේ ඇඟ මේ අල්ලනකොට දැනෙන තද ගතිය මේ සේරම මේ මේ මේ මෙතන මේ විඥාණයෙන් හිතන්නේ මේ මේ මේ මේ මේ මේ අල්ලන තද ගතිය මේ රූපේ කණ්ණාඩියෙන් බලන්න. එතකොට පේන්නේ බාහිරම. එතකොට මේ මේ සේරම මේ මොහොතෙම මේ මොහොතෙම හටගෙන උපාදාය රූපයක් අපි ඒ මොහොතේම නැති වෙනවා. එතකොට බාහිරින් ඔබ මිදලා ඔබ සක්කාය දෘෂ්ටි ඒ කියන්නේ බාහිර මේ රූපේ පරිජානාති කරනකොට බාහිර රූපෙන් ඔබ ඒ ඔබේ කායේ කායानुපස්සී විහරණේ ඔබ ඒ කායानुපස්සනාව වඩනවා. එතකොට ඔබ ඒ වේදනාවක් ආවත් ඒ වේදනාවත් ඔබ දකින්න ඕනේ. ඒ වේදනාවටත් හිමිකාරයක් නැහැ. ඒ වේදනාවත් දෙයක් වෙන්නේ නැහැ. එක් වෙන්නේ ඒකත් විඥානේ දැන ගැනීම. එතකොට ඒ අන්තෙටමයි එන්නේ. එතන එතන ඒත් බාහිර මෙහි කියලා දෙපැත්තකට බෙදෙන්නේ ඒත් එන්නේ මෙතනින්මයි. එතන හැමදේම මෙහෙමයි. ඒ කියන්නේ මෙතනදී බොහොම පරිස්සමින් දකින්න අර ස්කන්ධය කියන වේදනා සංඥා සංකාර ඒ විදිහට දකින්න එතන හැඩතල එතන මෙතන සැප දුක් කියන පැත්තක්. එහෙම මෙතනදී එතනට යන්නේ බාහිර දෙයක් තියෙන්න ඕනේ සැප දුක් කියන. ඒ කියන්නේ එතනට යන්නේ නැහැ. ඒ කියන්නේ කෙලෙස් හට ගන්න තැනට යන්නේ නැහැ. ඇත්තටම මෙහෙම දකිනකොට ඇත්ත පේනවනේ දැන් මේ එන සිතේ. දැන් එතකොට ඔබ සබන් ගන්නවා. එතකොට මූණ හොදනවා, වතුර ටැප් එක මේ ඔක්කොම ඔබගේ සිතින් එතකොට මනෝවිඤ්ඤාණයෙන් එන ඒ ඒ ඒ එන සිතත් ඔබට පේනවා. එතකොට ඔබට ඊට පස්සේ මේ පංච මේ පංචායතනේ ඒ ඒ ඒ දැනෙන ඒ ඔක්කොම මේ විඤ්ඤාණ ටිකත් ඔබට දැනෙනවා. ඔබට එතකොට මේවා සේරම මේ මේ ක්‍රියාත්මක වෙන ඒ සේරම ඇත්ත වෙලා නෙමෙයි, බාහිරට ගිහිලා නෙමෙයි. ඔබ හිත තුලම හිතින්ම හදාගෙන හිතින් මිදෙන එක දකිනවා. හැබැයි මෙතන එතකොට ඔබට කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. පුජ්‍යලෙක් හම්බ වෙන්නේ නැහැ. දෙයක් හම්බ වෙන්නේ නැහැ. හැබැයි ඔබ සිත දකිමින් ඒ සිතේ ඇත්ත දකිමින් මිදි මිදි යන තැන ඔබට කෙලෙස් වලින් මිදීමක් සිද්ධත් වෙනවා. ඇයි ඔබ ඔබේ සිතේ නිවීමක් තියෙනවා. ඔබේ සිතේ එතන නිවීමක් තියෙනවා. ඒ කියන්නේ අපි මෙතන ඔබ සිත සත්‍ය වෙලා නැහැ කියන්නේ බාහිරත් එක්ක කම්පණය වෙන්නේ එතනදී ඔබට ඒ ඒ සිත දැකීමේ මිදිමින් ඒ සිතත් දැකීමේ මිදිමින් මෙතන ඔබ දකින්න ඕනි තැන මේක යන්න ඕනි ගමන මේක ඊට පස්සේ ඔබ ඔබට ඒ සිතත් සමග බාහිර ඇත්ත අර දැන් ඔබ දැන් කාලාන්තරයක් තිස්සේ ඔබ ආපු ගමන තමයි අනුසෝතගාමි. ඒතකොට අනුසෝතගාමි ගමන තුල ඔබට බාහිර ඇත්ත වෙලා තිබුණේ. ඔබ බාහිරින් දුක සැප වින්දා. ඔබ බඩු මුට්ටු වලින් දුක සැප වින්දා. එතකොට ඔබ දරුවා දුවාගෙන් ගෙවල් දරවල් වල ඒවයින් සැප තියනවා කියලා හිතුවා. ඔබ ඒවයින් දුකට වැටුණා. සැපට දුකට වැටුණා. ඒ කෙලෙස් හට ගත්තා. ඒවයින් ඔබ කර්ම සකස් වුණා. වචී කර්ම, මනෝ කර්ම, කාය කර්ම හැමදේම වුණා. නමුත් දැන් ඔබ දැන් මේ ධර්මයේත් එක්ක යන වෙලාව දැන් ඔබ වෙනස් කෙනෙක්. දැන් ඔබ යෝගාවචරයෙක්. දැන් ඔබ ධර්මයේ දකිනවා. දැන් ඔබ ධර්මයේ දකිනකොට මේ කතාව සම්පූර්ණයෙන්ම ඔබ වෙනස්ම ස්වභාවයකට වැටෙනවා. ඇයි හැමතැනම ඔබ ධර්මයේ පෙන්නනවා, ධර්මයේ දකිනවා. ඒක අර මුලින් ඔබ දකින්නේ සත්‍ය සද්ධාව, වීරයෙන් දකින්නේ සද්ධා වීරය අපි ඔබට ඒක කිව්වා මේ සතිය ඊට පස්සේ එන සිත දකින්න එක ඊට පස්සේ අපි කිව්වා සමාධිය ඒ සිත දකින්න මිදෙන එක. නමුත් අපි පෙන්නවා මෙතන මේ බාහිරින් මිදෙන තැන සෝවාන් මාර්ගඥානෙ. ඒක සෝවාන් ඵල ඥානෙ. ඔබට එතකොට මේ මෙහෙම පෙන්නගෙන යනකොට ඔබට ඒ ඒ අවස්ථාව ඔබට සැකයක් දැනෙන්නේ නැහැ කිසිදු සැකයක් නැහැ. ඔබට ඔබට කිසිම තැනක සැකයක් නැහැ. ඔබට තේරෙනවා මේ ඇතුළෙන්මයි මේ බාහිරක් නැහැ කියන එක. අන්න ඔබ සෝවාන් ඵලයට යනවා. ඔබට එතකොට මෙතන ඔබට ධර්මීය ගැන සැකයක් නැහැ. මේ පෙන්වන ධර්ම ධර්මයේ ඔබ ඔබට ඒක ගැන සැකයක් නැහැ. මේ දකිමින් මිදෙන තැන. ඒතර මේත් එක්කම ඔබට තේරෙනවා දැනෙන්න ගන්නවා ඔබ යම් යම් කිසි කලින් වගේ ගිනි ගන්නෑ. දැවෙන්නේ ඔබ නිවෙනවා. ඔබට ඇලෙන ගැටෙන ඒ ස්වභාවය අඩු වෙනවා. අර අකම්පිත ස්වභාවය ටික ටික ටික ටික ඔබගේ මිදි මිදි යන ස්වභාවය දැනෙනවා. ඒක ඥානයක්. ඒ ආර්ය භූමියේ තමයි එතකොට මේ විදිහට සිත මිදෙන තැන ඔබට හම්බ වෙන්නේ. බාහිරින් මිදෙනවා කියන තැන. එතකොට විඥානයේ අනිදස්සන වෙන තැන. අපපටිතිත විඥානයේ එන තැන. එතකොට ඔබ ආර්ය භූමියට යන්නේ. එතකොට සෝවාන් මාර්ගයේ තුලත් ඔබ යන්තම් එක්ෂණිකව හෝ නිවනම ස්පර්ශ වෙනවා. නමුත් ඔබ නිවන් දැකලා නැහැ. නමුත් ඔබ මේක තාම පුහුණු වෙනවා. ඔබ දකින්න උත්සාහ කරන ඔබ දකින්නවා මුලින් වීරය ගන්න එක සිද්ධ වෙනවා. ඒ තුල ඔබට මේ මේ ප්‍රත්‍යක්ෂතාවය ඇති වෙනවා. මේ තුල මෙහෙම දැන් ඔබ ඔබ මේ විදිහට සිත දකිමින් මිදිමින් ඒ එන එන සිත බලමින් සිත සමහරට මග ඇරෙනවා. මුලින් ඒක වෙනවනේ. මුලින් එකපාරටම සතිය පිහිටන්නේ මේක දකින්න සතිය පිහිටන්නේ ඒක නිසා සිත පිට යනවා. දන්නේම නැතුව ඔබ ඒවට රිංගනවා. ඒ සිතුවිලි වලට. අර පෙර හුරුවට. ඊට පස්සේ ඒව පැටලෙනවා. නැවතත් ඔබ ඔබට සිහිය අවදි වෙනකොට ඔබට උපතට ටිකක් ගිහිල්ලා. ඒතර බාහිර ඇත්ත වෙලා. ඊට පස්සේ ඔබ නැවතත් ඔබට මත ඔබට අවදි වෙනවා සිහිය. එතකොට ඔබ සිත දකින්න ගන්නවා. මෙන්න මෙහෙම වැටි වැටි නැගිටින පුංචි දරුවෙක් වගේ මුලින් ඔබ සිත එක දවසකට ඔබට දැන් මේක අහනකොටත් තේරෙනවා හිත බලන්න ඕනි කියලා. එතකොට ඔබ ඒ හිත දකිනවා අර පැත්ත බලනකොට ඒ හිත දකිනවා ඔබ මේක සැහැල්ලුවට ගන්න එපා. මේ මේක අති අති විශිෂ්ට මේ තමයි ඔබ සසර තුල කරන අති විශිෂ්ටම කටයුත්ත සත්‍ය දකින්න එක. මේක තුල ලොකු දෙයක් තියෙනවා මොහොතට අවදි වෙන එක. මේක විසිරෙන එක හිතේ හිත මායාවට රැවටෙන එක සම්පූර්ණම හිත මුදව ගැනීමක් තියෙනවා. මුළු සසරින්ම මිදා ගැනීමක් තියෙනවා. ඇත්තටම සිත් පරම්පරාවම සසරම තමයි. අපි මේ සේරම සම්මුති මේ කතා කරන හැම වචනයක්ම පෙර මතකයෙන් එනකොට ඔබට සිහියක් අවදි වෙනවා. මේ සම්මුති. මේ සම්මුති. මේ අපි පෙර පෙර අපි අපි අපි මේ පෙර දත්ත ප්‍රඥප්ති අන්නේ සිහිය ඔබට එනවා. ඒතර ඔබ දකින දේ සිහියෙන් දකිනවා කියන තන ලොකු කතාවක් මේක ප්‍රඥප්තියක්ද කියලා ඔබටත් දැනෙන්න ගන්න. එතකොට මේ ප්‍රඥප්ති බුරුසුව කියන නාමේ ප්‍රඥප්තිය නම් අතට ආවුනේ තද ගතියක්. එතකොට එළියේ තිබුණු දේ අතට ආුනේ තද ගතියක් දැක්කේ වර්ණයක්. එතකොට එතන එකක්වත් තිබුණේ නැහැ බුරුසුව. බුරුසුව ප්‍රඥාප්තියට පේන ගන්නවා. හැම තැනම ඔබට පේන ගන්නවා සම්මුති ප්‍රඥාප්ති ටික. එතකොට ඔබට ඔබට පේන ගන්නවා මේ මේ මේ සත්‍ය පේන ගන්නවා. එහෙම දෙයක් නැහැ. ඒක විඥාන මායාව කියලා. මේ සංඥාව. මේ සංඥා පෙරමතකෙන් ඒ සංකාර වලින් ගලපලා ගන්න විඥානේ. එතකොට ඒ විඳීම් කියන්නේ එතන ඇවිල්ලා මේ සැප දුක් නෙමෙයි. ඒ විඳීම් කියන්නේ මෙතන ආයතන පංචායතනයේ හරහා එන ඒ හැඩතල. ඒ හැඩතල කියන්නේ ප්‍රතිබිම්බ. ඒ කියන්නේ ස්පර්ශයෙන් එන්නේ. ස්පර්ශ කියන්නේ තදග්ග පස්ස පච්චය කියලා ධර්මයේ පෙන්වන්නේ මේ හැම තැනම තියෙන දැන් ওই වර්ණයේ හැඩතලයක්. ස්පර්ශ වෙන්නේ මනසින්. මනසින් සම්මුතිය දාන්නේ මනෝවිඤ්ඤාණය. ඒතකොට ඔබට මේ එනකොටම තද ගතියනේ එන්නේ. ඒතකොට වර්ණේ නැහැට එන්නේ. මේ ඔක්කොම දැන් මේ තද ගතිය වාරණ මේ ඔක්කොම ඇතුලෙන් එකතු වෙලා අර කාර් එක කියන එක ඇදුනා වගේ මෙතන බුරුසුවත් හැදෙනවා. දත් බුරුසුවත් හැදෙනවා. එතකොට බුරුසුව කියන එක අතට වුණේ තද ගතිය වර්ණයේ ඇහැට. එතකොට මේ හැඩතලය, එතකොට මේ දෙක දකින්නකොටම ඔබට එනවා බුරුසුව. එතකොට බුරුසුව කියන එක ඇවිල්ලා මේව එකතු වෙලා ඇවිල්ලා තියෙන්නේ. ඒකයි සංකතං සංකතං අபிසංකර සංකා සංකත්තාය සංකතං අபிසංකරොත් රූප රූපත්තාය සංකතං අபிසංකරොත් වේදන වේදනත්තාය සංකතං අபிසංකරොත් මෙතන පෙන්වන්නේ එහෙම සංඥාත් සංකා ඒක ඔක්කොම පෙන්වනවා විඥාන විඤ්ඤාත්තාය සංකතං අபிසංකරොත් මේ මේ හැම එකම නැවත නැවත නැවත නැවත නැවත නැවත අபிසංකරණයකට ඒ කියන්නේ දැන් අර සංඥා එක උපද්දති සංඥා එක නිරුද්ධති කියනකොට එක් සංඥාවක් ඉපදලා එක් සංඥාවක් ඇතුළ මේ මේ ඇතුලේ වේගය ඇතුළෙත් මේ වෙනස් වෙන ස්වභාවයෙන් හැම එකම තියෙනවා සිත සිත ඇතුළෙම කතාවක් තියෙනවා. ඒක ඊටාම ගැඹුරුයි අපි තවත් ගැඹුරට යන එකක් කිව්වේ. නමුත් දැන් මෙතන ඔබ සෝවන් මාර්ග මාර්ගයේ ඔබ දකිනවා. ඒ වගේම සෝවන් මාර්ග සිත ඔබ දකිනවා. ඒ වගේම සෝවන් ඵලසිත දකිනවා. ඒ වගේම තමයි මේ සකදාගාමී මාර්ගසිත ඵලසිත. හැබැයි මේවා අතිශය සියුම් අතිශේෂයි මේ කියන්නේ දැන් මෙහෙම දකින්නකොට ඔබ ටික ටිකක් පුරුදු කරන්න ඕනේ. සමහරට සතියක්, සමහරට මාසයක්, සමහරට දෙකක්, සමහරට මාස තුනක් මෙහෙම ඔබ පුරුදු කරන්න ඕනේ. එතරම් අපි දීර්ඝ කාලයක් අවුරුදු ගණනාවක් කරපු පුරුදු කිරීම තියෙන්නේ අනුසෝතේ. නමුත් දැන් මෙතන පටිසෝතයක් තියෙනවා. මෙතන තියෙන අස්කරන මගක්, රැස්කරන මගක් නෙමෙයි. නිස්සරණ මගක් තියෙන්නේ. දැන් මේ මේ ඒ කියන්නේ මේ සිත දකිමින් මිදෙනවා. මිදෙනවා කියන්නේ ඒක නැවත පටිසෝතේ වෙන්නේ නැහැ. මේක නැවත සකස් වෙන්නේ එකතු වෙන්නේ ඒ කියන්නේ අර පටිච්ච සමුප්පාදේ ඔබ දකිනානේ මේ පටිච්ච සමුපාදය තුළ ඔබ දකිනවානේ අවිද්‍යාපච්චය සංකාර සංකාරපච්චය විඤ්ඤාණ. දැන් මෙතන හැම එකක්ම ඔබට පේනවානේ පටිච්ච වෙනවා ගැට ගැහෙනවා. අර ජටා සූත්‍රය වගේ මේක ඇතුළෙත් ගැටයක් පිටතත් අන්තෝ ජටා බහි ජටා ජටායි ජටිතා ප්‍රජා මේ ප්‍රජාවම ඇතුළෙත් පිටත් ගැට ගැසමින් යනවා. දැන් මෙතන ඔබට මේ මේක බාහිරට ගැට ගැහෙන්නේ බාහිර දෙයක් හම්බ දැන් මේ මොහොත ඔබ ඔබ දැන් ඔබ දැන් විනාඩි 10ක් මේක කරොත් ඒකත් මහා ශ්‍රේෂ්ඨයි. එක්ෂණයක් හිත දැක්කොත් ඒකත් මහා ශ්‍රේෂ්ඨයි. හිත දැක්කොත් කියන්නේ හිතේ සත්‍ය දැක්කොත්. සත්‍ය කියන්නේ මේක බාහිර මායාව දකින්න ඕනේ. සිතින් හදාගෙන උපාදාය රූපේ ස්කන්ධය ආර ඇදෙන එක දකින්න ඕනේ. ඉතින් එතන මෙහෙම දැක්කොත් තමයි විඥානේ ඇත්ත දකින්න සංජානාති. එහෙම වුණොත් ඒ ඒ විඥානේ දැන ගැනීම බාහිරයි කියලා රැවටෙන්නේ. ඒක මහා වේගයකින් මේ සිතවිලි සිත එනෝ යනෝ එනෝ යනෝ නිසා බොහොම ඒ ඒ ඒ වේගය වැඩි නිසා ඔබට ඔබට එක සිතක් දකිනකොට තව සිතක් මග හැරෙනවා. මුලින්නම් බොහොම බොහොම අමාරුවෙන් තමයි මුලින් ඔබ මෙහෙම දකින්නේ. පස්සේ පස්සේ තමයි ඔබට ඒක පුරුදු වෙනවා. ඔක වීරයෙන් ඔබ කටයුතු කරන්න ඕනි. ඒකයි අර පංච ඉන්ද්‍රිය ධර්ම පංච බල ධර්ම වල තියෙන පැත්ත ඊටාම වැදගත් වෙනවා. ඉතින් මෙතන සත්‍විස් බෝධිපාශික ධර්මම වැඩෙනවා. මේ බලන තැන. ඇයි නූපන් අකුසල් නූපදීම එතකොට uppānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ පහනාය චන්දං ජනේති වායමති විරිය ආරහති චිත්තං පග්ගඤ්ඤාති පජාති මේ ධර්මයේ පෙන්눔 කරන ඒ සතර සම්‍යක් ප්‍රධාන වීර්ය මෙන්න මේ සිත දකින තැන තියෙන්නේ එතනයි තියෙන්නේ එතන සිත ඔබේ සිත ඉපදුණු සිත දකිනවා කියන්නේ ඒ සිතට සත්‍ය පෙන්නනවා කියන්නේ ඒ උපං ඒ සිත එතන ඒ සිත ඔබ දකිනවා කියන්නේ ඔබේ සිත රැවටෙන්නේ කියන්නේ ඔබේ කුසලයේ පැත්තයි වැඩෙන්නේ. සිත රැවටෙන්නේ කියන්නේ. සිත සත්‍ය දකිනවා කියන්නේ. ඔබේ මහා වීරයක් ගන්න. ඒ සම්ප්‍රදාන වීරය ගන්න. සිතේ ඇත්ත දකින්නයි. එතකොට චන්දන් ජානේ දෙකට ඔබ කැමැත්තක් තියෙනවා. වායමති වෑයමක් තියෙනවා. වීරයක් තියෙනවා. වීරය ආරාති චිත්ත පග්ගඤ්ඤාති පජහති දකිමේ මේක පජහති ඉවත් සිතින් මිදෙනවා ඉවත් වෙනවා ඒ කියන්නේ ඒක බාහිරට යන්නේ නැහැ බාහිර ඒ සිත ඇත්ත වෙන්නේ ඒ සිත ඇත්ත දකිනකොට මේක බාහිර නෙමෙයි මගේ හිතමයි කියන පෙරමතකෙන් කියලා මේක දකින තැනම හිත ඒක ඒකට ඇලෙන්න ගැටෙන්න යන්නේ නැහැ. ඒ කියන්නේ කෙලෙස් ඇති වෙන්නේ ඇලෙන ගැටෙන්න ගියොත් කෙලෙස් හට ගන්නවා. එහෙම වුණොත් එතන ඇත්ත වෙලා ඒකට කැමැත්ත කැමැත්තාවොත් තමයි සංකාරය එන්නේ. කර්මයේ රැකස් වෙන්නේ. චේතනාම් භික්කවේ කම්මම් වදාමිනේ. එතනට එනවා. නමුනේ චේතනාව ඒ සකස් වෙන්නේ නැහැ. බාහිරින් මිදෙනකොට රූපේ දෙයක් නැති වෙනකොට ඔබ මිදෙනවා. දැන් මෙතන මේ තමයි කුසල මේ මේ මේ දැකීම මේ මොහොතේ ඒ ක්ෂණයක් සිත දකින තැන කුසලයක් තියෙනවා. අන්න මෙතන මේ මෙතන තමයි ඔබ ඒ සතර සම්ප්‍රදාන වීර වැඩෙන තැන. හැබැයි ඒක ඇත්ත වුණොත් ඔබ බාහිරට ගියොත් ඒක ඔබ එතන යනවා අනිත් පැත්තට. uppānaṁ pāpakānaṁ akusalaṇaṁ dhammānaṁ prahāṇāය. එතකොට අනු අනුපානම් දැන් එතකොට ඉපද මේක නූපන් අකුසල් නූපදීම අනුපානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුපාදාය ඒකටත් වීරයක් තියෙනවා. එතකොට මේ මේ මේ මේක සිත දකින තැනද එතකොට ඉපදුණු ඒ සිතත් ඒකත් මේක ඔබ දකිනවා. එතකොට ඔබ ඊගාවට ඔබද එනේන සිත දකිනවා කියන්නේ ඒ සිතේ ඇත්ත දකිනවා කියන්නේ uppānaṁ කුසලානං ධම්මානං titiya බියෝ භාවය වේපුල්ලාය භාවනාය පරිපූර්ණාය චංජඤ්ජානේති වායමති විරියං ආරාති චිත්තපක්ඛඤ්ඤාති පද මේ කෙනෙකුට කියන්න මේක ගලපනවා එක එක විදිහට දැන් සමහර අය මේක ගලපනවා සමතේට ගලපලා සමතේට එන ඒ සිත දකින්න කියලා ඒ සිතට විසිරෙනවද නැද්ද කියන එකට දාන්න. නමුත් අපි ධර්මයේ තුල පෙන්නන්නේ විපස්සනා මේ ලෝකෝත්තර භාවනා. එතකොට මෙතන තියෙන ධ්‍යාන ලෝකෝත්තර ධ්‍යාන. මේ ලෞකික පැත්ත නෙමෙයි. එතකොට මෙතනදී මේ සිත මේ සිත එනේන සිත දකිනක විපස්සනා භාවනාව. මෙතනදී උපදින්නේ අනිමිත්ත සමාධිය. අපි මෙතන සතිය තියෙනවා. මේ සතිය එනේන සිත දකින සතිය. ඒක එන්නේන ඔබ සිත දකින ප්‍රමාණය වැඩි වෙනවා. දකින උත්සාහ කරන ප්‍රමාණය අර අර සතරම ප්‍රධාන වීරය, ඒ මහා වීරය ඕනේ. හරියට ගලක් අර කුණ්‍යක් ගහලා පෙරලලා එහා පැත්තටම එහෙම දානවා වගේ වැඩක් මෙතන තියෙනවා. ඒ කියන්නේ මේ හට ගන්න සිත සම්පූර්ණයෙන්ම දැකලා එකෙන් මිදෙනවා. ඇත්ත දකින්න එක. ඉතින් එනේන සිත මේ අපි මේ කියන ගොඩාක් පැහැදිලි කරාට ඒ සිතට මේ මොහොතේදී බොහොම සුළු මොහොතක් ඇතුළත ඔබ දකින්න ඔබ උත්සාහ කරන්න ඕනි කමක් තියෙනවා. එනමුත් ඒක මුලින් ඔබ හරියට ධර්මයේ ගලපලා බොම් වෙලා අරගෙන එහෙම ගලපලා එක සිතක් හරි දකින්න දෙකක් දකින්න සිත් තුනක් දකින්න ඒ වගේ දවසකට යම්කිසි ප්‍රමාණයක් දකින්න ඊගා දවසේ වැඩි කරගන්න එහෙම අත්හරින්න එපා ආයි ඔබට පැටලෙනවා ඔබ ඊට පස්සේ ආයි දන්නේම නැතුව අර පෙර පුරුද්දට ඒ සිතුවිලි වලට රිංගන්න පුළුවන් මුලින් මුලින් දැන් අපි කතා කරන්නේ සෝවන් මාර්ගඥානෙන් එයා මුල් මුල්ම කෙනානේ එතකොට එයාට ඒක එහෙම වෙන්න පුළුවන් නමුත් මේක ඒකට පුරු වෙන්න ඕනි ඒකට ඒකට එන්න ඕනේ. ඒක වීරියක් අරගෙන මුලින් එහෙම කරන්න ඕනේ. ඒ ඉන්ද්‍රිය ධර්ම වඩන්න ඕනේ. ඉන්ද්‍රිය ධර්ම ඇත්තටම වඩනවා කියවට මේ කරන්නේ අපි වෙනින් දෙයක්. අපි මේ අපි පෙළ ධර්මයේ එහෙම කතා කරාට අපි ප්‍රායෝගික කරන්නේ සිත දකින්න එකමයි. සිත දැකලා සිතේ ඇත්ත දැකලා සිතේ ඇත්ත දැක්කම ඒකෙන් මිදෙනකොට හැබැයි මේකේ ඔබ එහෙම අපි කතා කරාට ඒකේ ඔබට ඒකේ දැන් අපි මාර්ගයනේ පෙන්වන්නේ එහෙම හිතට එන එක දකින්න මාර්ගයනේ නමුත් ඒකේ දැන් සෝවන් මාර්ගඥානයනේ. නම් සෝවන් ඵල ඥානය කියන්නේ ඔබට ඔබේ ආශ්‍රව කෙලස් ඔබ ඔබ ඔබ මේ සිතෙන් මිදෙනකොට එනේන සිතෙන් මිදෙනකොට ඔබේ කෙලස් හටගන්නේ එතකොට අඩු වෙනවනේ. එතකොට ඔබේ ඔබේ තියෙන ඔබේ තියෙන ඒ ඒ ඒ කෙලස් ටිකෙන් ටික ටිකෙන් ටික තුනී වෙන ස්වභාවයේ ඒ ආශ්‍රව තුනී වෙන ස්වභාවයේ අර ආශ්‍රව ධර්ම ටිකෙන් ටික ටිකෙන් ටික ඔබට දැනෙන්න ගන්නවා සිත ඇතුලේ වෙනසක්. වෙනදට වැඩිය මේ මේ දකින්නකොට මාර්ගය තුල ප්‍රතිපදාව තුල ඔබට ඔබටම දැනෙනවා වෙනසක්. ඔබ එතකොට දෘෂ්ටි වලින් මිදෙනවා දැනෙනවා. ඔබ එතකොට මේ මේ මම කියන කෙනා එතකොට කොහෙද ඉන්නේ? එහෙම ඔබට හම්බ වෙන්නේ නැහැ. ඔබ එතකොට හැමතැනම ධර්මයෙන්ම දකින්නකොට ඔබට කෙනෙක් පුජ්‍යලයක් හම්බ වෙන්නෙත් නැහැ. ඔය ඔබත් හම්බ වෙන්නේ නැහැ. ධර්මයෙන්ම විතරයි හම්බ වෙන්නේ. ධම්ම විනානත්ති පිතාච මාතා කියන තැනට එනවා. ඔබ හැමදේම එතකොට සත්‍ය දකින්නවා. එතකොට ඒ සිතේ පෙන්න ඔබ කරන්නේ සිත දකින්න එකමයි. ඔබ කරන්නේ සිත දැකලා මිදෙන එකමයි. නමුත් මෙතනදී ඔබට ඒ ඒ ඒ මුලින් ඔබට තියෙන දෘෂ්ටි ඔබ අර හිතන් හිටපුවා නීර දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ඔබ හිතන් හිටපු හැම දෙයක්ම විඥානේ ඔබ හැම හැම දෙයක්ම විඥානේ සිතුවිල්ලක් ඒ කියන්නේ මායාවක් වෙනවා ඇයි එහෙම එහෙම දැනෙන්නේ මනෝවිඥානේ ඒක විඥානේ මායාවක්නේ මේ හැම දෙයක්ම දැනෙන්නේ විඥානෙටනේ එතකොට ඒ විඥාණයට කියන්නේ ඒ ඔක්කොම සම්මුති ප්‍රඥප්තිනේ. ඒ පෙර කවුරු හරි දීපු දත්තයක්නේ. ඒ සම්මුති ඒ ඒ ඔබට එන එන සිත් දකින්නකොට ඒ එන ඒ සිත් දෘෂ්ටිත් ඔකට පේන්න ගන්නවා. මේවා සේරම ඔබට මේවා සේරම සිතේම අට ගන්න මායාව දෘෂ්ටිය පේන්න ගන්නවා. හැම පැත්තෙම පේන්න ගන්නවා. ඔබ ආගමයි කියලා අපි ඔබ කරන දේ බුද්ධ ආගමයි කියලා කරන දේ ඒවැය තුලක් තියෙනවා දෘෂ්ටි කොටක් ඒවත් පේන ගන්න. මොකද පුජ්‍යලයක් නැති වෙනකොට එතකොට ඔබට ඔබත් කියලා කෙනෙකුත් නැතුව අනිත් ඒවත් ඔබට එහෙම ඔබට ඒවා ඔක්කොගෙම ඇත්ත පේන ගන්නවා. එතකොට තමයි ඔබ සක්කාය දිට්ඨි විචිකිච්ඡා කියනකොට ඔබ දන්නවනේ මේ මම දැන් සක්කාය දිට්ඨිය කියනකොට දන්නවනේ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා. නමුත් එහෙම කිව්වට ඒක වැඩක් නැහැනේ. මේ සිතනේ ඔබ ඔබ කියන්නේ. සිතනේ එතකොට මේ සත්‍ය දකිනකොට එහෙම ඔබ නැති වෙනවා කොහොමද? ඇත්ත දකින්න විතරයි තියෙන්නේ. එතකොට කොහොමත් ඔතන ওই රූපය තුල කෙනෙක් ඒකත් විඥාණයෙන් තියෙන්නේ. එතකොට ඒකත් අර එහෙම දෙයක් ඔබට හම්බෙන්නේ නැහැ. ඒ විඥාණය දැනගන්නේ. එතකොට ඔබට ඒ අවබෝධය තුලින් මේක එනවා. ඒකත් මේ දැන් මේ හිතනේ කියන්නේ. මේකේ කියලා. එතකොට හිතින් හදාගත්ත උපාදායනේ අසුරු කරන්නේ. එතකොට ඒක ප්‍රඥප්ති සම්මුතිනේ. එතකොට ඒකත් එහෙම දෙයක්වත් නැහැනේ. එතකොට ඒක විඥානේ මායාව ඔබට පේන්න ගන්නවා. ඒ එහෙම බාහිරින් කිසිම දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඔබවත් හම්බ වෙන්නේ නැහැ. ඔබෙනුත් ඔබ මිදිලා. ඒතර ඔබ ළඟ ඉන්න කෙනෙක්වත් ඔබට හම්බ වෙන්නේ ඒකත් ඔබේ හිතේ තියෙන්නේ. ඒ මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා. ඒතකොට ඒ ඔක්කොම සම්මුති ප්‍රඥප්ති වෙනවා. දැන් ඔබේ උනාට කරන්නේ සිතෙන් දකින්න මිදෙන එක. ඊට පස්සේ ඔබ සබන් ගානකොට ඒ ඒ ඒ ඇඟේ ගානකොට ඒ දැනෙන ඒ සුකුම ගති තද ගති වතුර ගානකොට දැනෙන සීතල ගති හැම එකම සිතම දකින්නවා. ඊට පස්සේ ඔබ එනවා තුආයක් ගන්නකොට ඒ ඒ දැනෙන එක ඒ හැම එකම දකින්න ඕනේ. ඒ සිත දකිනවා, ඒ සිත නැති වෙනවා, අර සිත ඇති වෙනවා, ඒ සිත දකිනවා. සිත ඇති වෙනවා, නැති වෙනවා, ඇති වෙනවා, නැති වෙනවා සිත් પરම්පරාව. ඒ නිකම්ම සිත් પરම්පරාවක් නෙමෙයි. ඒ සිතේ සත්‍යයක් දකිනවා. ඒ සත්‍ය දකිනකොට බාහිර ඇත්ත වෙන්නේත් නැහැ. එතකොට බාහිර ඇත්ත නොවුනම ඒ දෙයක් නැතුව කෙලෙසයක් හටගන්නෙත් නැහැ. ඒ දෙයක් තියෙන්නේ පැයි. ඇලෙන්න හරි ගැටෙන්න හරි දැන් ඇලෙන්න දෙයක් හම් වෙන්නෙත් නැහැ. ගැටෙන්න දෙයක් හම් වෙන්නෙත් නැහැ. සබන් කියලා කියන්නේත් ඔබේ හිත. තුවාය කියලා කියන්නේත් ඔබේ හිත. හේදුවා කියන්නේත් ඔබේ හිත. ඔක්කොම තියෙන්නේ හිතේ විඥානය දැන ගැනීම. ඔබ මේකෙන් ඇත්ත දැකලා ඒ සිතත් හැබැයි මේ ඒ සිතත් ඉවරයි. ඒ සිතත් ඉවරයි. ඒක සිතත් ඉවරයි. ඒ සිත් ඇති වෙනව නැති වෙනව. ඒකත් පේනවා. ඒකේ තරයක් නැති බව පේනවා. අර නිබ්බිදන්ති විරාගන්ති ගන්ති නිරෝධන්ති එකම ගමනක්. ඇත්තටම අපිට නම් ඔබට මෙහෙම දැන් අපි අපි මෙහෙම සෝවාන් මාර්ගඥානයි කියලා මෙතනින් එහෙම පෙන්නුවට අපි මේ මාර්ගය තුල දකින ස්කන්ධයේ උදේවැය දකිනවා කියන කාරණේ එකම දෙයක් ඇත්තටම මේ අවසානෙටම රහත්භාවය වෙනකම්ම තියෙන්නේ. නමුත් මේකේ මුල් අවස්ථාවේදී ඔබ ඒ ඔබගේ ඒ පේන ගන්න ඔබගේ ඔබ ඊටපු දෘෂ්ටි නැති වෙනවා පේන ගන්නවා. එතකොට ඔබ ඔව මේ ධම්මේකංකති සංඝේකං ඒ සැකයන් මුකුත් නැති වෙන මේ ධර්මේ ඇත්තටම ධර්මය කියන්නේ මෙතන හිත දකින්න එකම තමයි. තමන්ගේ හිත තමන් දැකලා මිදෙන තැනම තමයි ධර්මයේ. එතන ඒ තුලම ඔබ ඒක පේනවා කියන්නේ ඒක සංගේ කියන්නේ සංගේ කියන්නේ මේක මේක දැන් සික්කාවනේ දැන් මේක ඔබ පෙන්වන්නේ පෙන්වන එකනේ සංගේ කියන්නේ හිතට හිතට දැන් මේ හිත සබ්බේ ධම්මා නාලං අබිනිවෙස ඒ සිතුවිලි වලට රිංගන්නේ එතකොට සිතුවිලි වලට රිංගන්නේ නැතුව ඔබේ සිත ඔබ දකිනවා. ඔබේ සිතම ඔබ දකිනවා බාහිර කෙනෙක් දකිනවා වගේ මේ සිත තව පැත්තකින් මේක මේ දකින කෝණේ වෙනස් වෙනවා. එතකොට එතකොට ඊටරි ගැඹුරට යනවා. එතකොට ඔබ දකිනවා අර අපි කිව්වොත් මේක එක නිවැරදි මේක සකදාගාමී මාර්ග සිත කියන එක. මොකද එළියෙන් ඉඳන් ඔබ දිහා බලන් ඉන්නෝ වගේ අර ඥානයක් ඔබට තියෙනවා. එතකොට මේ දැන් ඔබ දකින ප්‍රමාණය හැබැයි වැඩි ඒ කියන්නේ. ඒ කියන්නේ ඔබට දැන් මේක දකිනවා. මේ මේ සත්‍ය දකින්නවා සිතේ. මේ බාහිර නෙමේ ඇතුලේ. එතකොට මේ සිත උපාදාය රූපය අසුරු කරන බව. එතකොට ඒකත් ඇත්තක් නෙමේ. ඒකත් මෙනෙහි කරගෙන යනකොට ඔබ දකිනවා ඒකත් පෙරමතකේ නිසානේ හටගන්නේ. සංඥාව පෙරමතකෙන් එන්නේ. ඒකත් ඇත්තක් නෙමේනේ. එතකොට ඒ සිතත් අතීත සිතක්. ඒ සිතත් අනාගත සිතේ ඊගාට හට ගන්න සිතත් අතීත සිතක්. දැන් ඊගාට ඔබ ඔබ එනවා අඳුමක් අඳ ගන්නවා. ඒතර එතනත් තද ගතිය, සුකුම ගතිය ඔබ හිතන එක පාට ගැන. ඒ ඔක්කොම බාහිර ඔක්කොම විඥානයේ දකින්නේ. හැම මොහොතෙම විඥානේ පතිත වෙන්නේ නැහැ බාහිරට. විඥානේ සත්‍ය දකිනවා. නමුත් අරක ක්‍රියාවලියක් විදිහට කරනවා. නමුත් එතන ඔබ ඇතුළට රින් ගන්න ඔබට ඔබට ඒක ඔබට අදාළ නැති ස්වභාවයකට ඔබට අපි තව ටිකක් පසු කතා කරමු. තව මෙතන අපිට පැහැදිලි කරන්න ගැඹුරු තැන් කීපයක් තියෙනවා. දැන් මේ විදිහට නමුත් දැන් මෙතනදී ඔබ බුද්ධේකාංකති ධම්මේක